මම ඊටාම සාදරයෙන් පිළිගන්නවා මේ ශාලාව හදන්න මහන්සි වෙනකොට ගත්ත ප්‍රයත්නේ අද මල්පල් ගන්නවිලා තියෙනවා ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම මේ වගේ සංඝරත්නයේ අනුග්‍රහය ආශිර්වාද අපිට ලැබෙයි කියලා මේක හැමදාම කසාවතින් බබලවන්න මෙතෙක්කල් ගොඩාක් වැඩමුළු වල 70ක් 80ක්ම හිටියේ කාන්තාපක්ෂේ ඔය ඉතින් ඉස්සෙල්ලා වැඩමුළු දෙකක් විතර අපි කරා මේ සංඝයා වහන්සේලා 50ක් 60ක් විතර වගේ සම්බන්ධ වෙලා මෙහිණින්නාන්සලා සම්බන්ධ වෙලා අද තමයි ඉස්සල්ලාම මෙච්චර පිරිසක් එක දර්ශනයට දැක් ගන්න පුළුවන් උනේ. ඉතින් මම ඊටාම සාදර වෙනවා. මේක මුල් වෙච්ච හැම ස්වාමීන් වහන්සේලාම ගිහියම සතුටු වෙයි මේ බව දැකලා. ඉතින් අපි මේ අපේ 172 වෙනි භාවනා වැඩමුළුව ඉතින් අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා එක එක ස්වාමීන් වහන්සේ නමකට නැත්නම් හැම ඇවිල්ලා ඉන්න ගිහි කෙනෙකුටම නිස්සන්න වනේ පැත්තෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ තමයි අපි කාටත් වගේ කමඨහන් ධර්ම දේශනාවක් කමඨහන් ධර්ම දේශනාවක් අහන්න ලැබිලා සලස්සලා තිනවා. එතකොට කවුරුත් වගේ හැම ස්වාමීන් වහන්සේ නමක්ම හැම සම්බන්ධ වෙන කෙනෙක්ම වාඩි වෙනාම කොහොමද සතිය පවත්න්නේ නැත්නම් කර්මට අරමුණ මොකද්ද කියලා බණපටි මාර්ගෙන් තීරුම් ගන්න ඇති. සක්මන් කරනකොට කොහොමද මානසිකාර්ය පවත්න්නේ කියලා. එදිනෙදා වැඩ කරනකොට කොහොමද මානසිකාර්ය පවත්න්නේ කියලා. එතකොට මේ කමඨහන් වල ප්‍රධාන අංග තුනක් තියෙනවා. පර්යංක භාවනාව, සක්මන් භාවනාව සහ එදිනෙදා කටයුතු. මේක අපි නිසන්මණයෙන් කරන එක සත්කාරයක්. දෙක මේ වැඩමුළුව කරන කාලයේදී අපේ ඇවතුම් පැවතුම් වතුර මෙතනයි තියෙන්නේ, වැසිකිලි මෙතනයි තියෙන්නේ, දාහන වෙලාව මෙහෙමයි, සක්මන් වෙලාව මෙහෙමයි, කාලසටහන මෙහෙමයි කියලා අපි දැනුම් දීමක් කරලා තියෙනවා. මූලික හඳුන්වා දීමක් ඒක අපෙන් කරන දෙවෙනි සත්කාරයේ තුන්වෙනි එක තමයි ගිහි යත්තන් වෙනුවෙන් අපි සිල් සමාදන් කරවීම කරනවා සංඝ රත්නයේ අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් මින් මෙතනට මෙතනලා ඉදිරියට යන්නේ මේ තුනම අංග සම්පූර්ණ වෙච්ච දාන්න පිරිසක් එක්ක යනවා වගේ. ඒ සියලුම දෙනා වහන්සේලාට කමඨහන් මූලික උපදෙස් ලැබිලා තියෙනවා. සියලුම දෙනා වහන්සේලා ගිහත් උත්සාහිතව කාලසටහන වැඩමුළුව කාලය ඇතුළත හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳ මූලික හැඟීමක් තියෙනවා. අඩුම මෙතන ඉන්න අය අටසිල් බව දානවා. ඉතින් මේ කාරණා තුන පිළිබඳව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දීප කමඨහන් ධර්මදේශනා පිළිබඳව හෝ එහෙම නැත්නම් මේ කෙරීගෙන යන විවස්ථා කාලසටහන පිළිබඳව අපහසුතාවයක් තියෙනවා නම් හෝ ගිහි ඇත්තන්ගේ වැත්තෙන් කියනවා මේ සමාදන්ව රකින අටසිල් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය තියෙනවා අපි මේ පැයේ ධර්ම සාකච්ඡාවක ස්වරූපෙන් අපි ඒකට වෙලා ගන්නවා. ඒකෙන් අදහස් කරන්නේ එකිනෙක කනා කතා කරන්න යන්නේ නැහැ. එකිනෙක කන එක එක නයි ප්‍රශ්න අහන්න යන්නෙත් නැහැ. මොකද හැම කෙනෙකුටම ලැබිච්ච කාලේ වැදගත්. කායිකවත් ප්‍රශ්න අහන්නත් එපා කාගත ප්‍රශ්නවලට උත්තර දෙන්නත් එපා. ඒ වෙනුවට අපි මේ කාලේ වෙන් කළ දිනවා. ඒකට අපිට අපිට ඒ අපේ ආර්ය තුෂ්ණි භාවය රැක ගන්න පුළුවන් වෙයි. ඊට අමතරව තව එක කාරණාවක් අපි මේ පැයේ බලාපොරොත්තු වෙනවා අපි අද ඉඳලා කරගෙන යන භාවනාවේදී කමඨාන් සුද්ධ කිරීම භාවනාදී මතුවෙන යම් ප්‍රශ්නයක් තියෙනවනම් අපි මේ වෙලාවේදී ඒක මතු කරගන්න. ඉතින් ඒක සම්බන්ධයෙන් අර Nissan වනේ තියෙනවා විශේෂතාවයක්. ඒ මොකද්ද? අපි මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී අහන්නේ සාකච්ඡා කරන්නේ තමන්ගේ භාවනාවට අදාළ ප්‍රශ්න විතරයි. එහෙම නැත්නම් සාමාන්‍ය බුද්ධ ධර්ම පිළිබඳ කරුණු එහෙම නැත්නම් අනික් ගුරුවරු මෙහෙම කරනවා මම කලින් මෙහෙම කරලා තියෙන එකක්වත් බරගන්නේ නැහැ. මොකද එතකොට අනවශ්‍ය ප්‍රශ්න වගේක් ඇති වෙනවා. අපි එක එකනා විවේචනය කරයි කියලා. එහෙම නැත්නම් මේ ක්‍රමේ විතරයි හොඳයි කියලා කියන්න හැදුවා වගේ. ඒ නිසා දීලා තියෙන උපදේශ ටිකනෝ භාවනා කරනකොට යම් ප්‍රශ්නයක් මතුවෙනවා නම් අපි ඒ ප්‍රශ්න පිළිබඳව මේක කමටහන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කරනවා. ඒකෙදිත් අපි පළවෙනි වතාවට නිස්සන්වනේ 60 වෙනි වැඩමුළුවේ ඉඳලා කමටහන් සුද්ධ කිරීම පොදුවේ කරනවා. ඊට ඉස්සලා කරුවේ එක එකන එක එකන විනාඩි 5 5 දීලා ඉතින් 40 50 පෙන්නට පස්සේ කරන්න බෑ. ගොඩාක් වෙලා යනවා. 60 වුණා ඊට පස්සේ 80 වුණා දැන් අපි 100 පැනලා ඉන්නවා. ඉතින් එතකොට අපි කරන පොදු කමටහන් සුද්ධ කිරීමක්. ඒකෙදි මෙන්න මෙහෙම ලක්ෂණ දෙකක් තියෙන එකක් තමයි තමන්ගේ කමඨාන ප්‍රශ්න පෙට්ටියට ලියලා දැම්මොත් කවුද ලියන්නේ කියලා කියන්න ඕන කමක් නැහැ. තමන්ට අහන තියෙන ප්‍රශ්න විතරයි ලියන්නේ. ඒකට පුද්ගලයා කවුද කියලා හඳුනා ගැනීමක් වෙන්නේ ප්‍රශ්න කියවන ස්වාමීන් වහන්සේක ඉදිරිපත් කරනවා අපි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. යම් කිසි කෙනෙකුට සභාවේ ප්‍රශ්න අහන්න ඕන නම් ඒත් අවස්ථාව තියෙනවා. අතීසුවොත් අපි මයික් එකක් ළඟට ලබලා දෙනවා. ඒකට ඒකට ප්‍රශ්න අගපුවාම ඒකත් අපි බාර ගන්නවා සාකච්ඡාව සඳහා. ඒ දෙපැත්තෙන් මේ දෙවිදිහේම එන ප්‍රශ්න අපි බාරගන්නේ Tamange භවනා ජීවිතයට අදාළ ප්‍රශ්න. මේ ටික සම්පූර්ණ වුණාට පස්සේ අපි මේ පැයේ බලාපොරොත්තු වෙන තව එකක් තමයි අද පටන් කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනා සම්බන්ධ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටළු ස්ථානයක් තියෙනවා නම් ඒකත් අපි බාර ගන්නවා. හැබැයි අර ස්වාමීන් වහන්සේ කරපු ධර්ම දේශනා ඒව මේවා නම් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒකට අපි තව කෙනෙක් විවේචනය කෙරුවා කියලා ප්‍රශ්න නිසා හරියට තියෙන දැන් ජනමාධ්‍යත් එක්ක බේරලා යන්න හරි අමාරුයි. තව කාට හරි විරුද්ධ වචනයක් අපි හිතලා හරි ඇතුව හරි කිව්වොත් ඒක නා කිපෙනවා. කිපිලිවලා අනවශ්‍ය ප්‍රශ්න ඒකට අපි අර ගමනේ තියෙන සරල භාවයේ ගමනේ තියෙන ඍජු භාවයේ නැති වෙනවා. ඒක නිසා මේ කාරණා ටික මම මතක් කරේ අපි අද පළවෙනි දවසේ නිසා අපේ වැඩමුළුව යන්නේ නැත්නම් මේ ධර්ම සාකච්ඡාව යන්නේ නැත්නම් පොදු කමටහන් සුදු කිරීම යන්නේ ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපි ආරම්භ කරනවා ඊට පස්සේ ඉඩ තිබුණොත් සභාවට නැගෙන ප්‍රශ්න මතින් අපි වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ පැයක කාලයක් තියෙනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි කවුද ඉදිරිපත් කරන්නේ හොඳයි අපි ප්‍රශ්න ඉදිරිපත් කරන අපේ ස්වාමින්වහන්සේට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව කමඨාන් සුද්ධ කිරීම පිළිගන්නවා. ආරම්භ කළ දෙන විදිය කරුණාවෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම වසර කිහිපයක්ම ආනාපාන සති භාවනාව බලෙන් කිරීමට ගොස් හෙම්බත්ව වරහන් ඇතුලේ සිත විසිරී සිටිමි. ළඟදී අතිගෞරවනීය ඥානාරාම ස්වාමි හිමියන්ගේ සමත විදර්ශනා පොතින් හා ඔබ වහන්සේගේ දේශනා තුලින් වරද වටහා ගතිමි. ඒ උපකාරයට අප්‍රමාණ පින්. මම කය සිත සැහැල්ලු කොට විනාඩි දෙකක් තුනක් මම දැන් මෙතන ආකාරයෙන් සතිමත් වන විට ආනාපානය ප්‍රකට නොවන නමුත් අචේතනිකව නිරුත්සාහෙන් කයෙහි සිත පිහිටයි. එද මුළු කයෙහිම නොව උඩුතොලෙහි වම් පැත්තට වන පරිදිය. නමුත් කයද දැනේ. එවිට මම දැනෙනවා දැනෙනවා ලෙස තත්පර 5-6කට වරක් මෙනෙහි කරමි. උඩුතොලෙහි දැනෙන තැන අරමුණු කොට සිතේ විසිරීම අඩු වී තැන්පත් බව වැඩෙනු දැනේ. සිත ප්‍රසන්නව පවතී. නලියන වේගයෙන් වෙනස් වන මෘදු විඳීම් හඳුනා ගැනීම ඇතිව උඩුතලෙහි අරමුණ දැනේ. භාවනා නොකරන විටද નિરાයාසයෙන් එතන සිත පිහිටන ස්වභාවයක් දැනේ. පරයන්කය විනාඩි 45ක් 50ක් පමණ පහසුවෙන් සිටිමි. මගේ ගැටලුව මෙම මුළු කයම නැතිව මේ ප්‍රකට වී ඇති අරමුණ හා කරන ක්‍රමය ප්‍රමාණවත්ද යන්නත් මත්ෙහි කල යුතු හා අවධානය යොමු කරවිය යුතු යමක් ඇද්දැයි දැන ගැනීමත්ය ඔබ වහන්සේට සියලු යහපත සැනසille වේවා මේ ලිවෙන් වලින් සඳහන් කරලා තියෙන විදිහට අර වාඩි වෙලා ආයාසයෙන් ආනාපානව කරන කියන එක ලියුම් කරු විසින්ම වැරද්දක් කියලා කිව්වට ඕවා එකක්වත් වැරදි නෙවෙයි. ඕක කරන්න නැති කවුරක්වත් නැහැ. භාවනාවට බහින හැම කෙනාම දැඩි ආයාස කරගතිය නිසා, හුඟක් ප්‍රතිඵල අපේක්ෂා කරන නිසා ගොඩක් වෙහෙස වෙනවා. ඉතින් වෙහෙස වෙලා අතාරින පිරිස 90ට වැඩි වැඩි. නමුත් වෙහෙස වුණාක කියලා කාටරි කියලා මෙන්න මේකට මොකද කරන්නේ නැත්තම් පොතක් කියවලා ධර්ම සාකච්ඡා කරලා එimhe වෙහෙස උනේ ආයාසයෙන් හුස්ම ගන්න ගිය නිසායි ඒක කාටත් වෙන වැරද්දක් නැත්නම් අත්තරද්දක් කමන්නේ ඒ වෙනුවට ඊට වැඩිය ලොකු අරමුණකට මුළු කයෙටම හිත දාගෙන ඉන්න පුළුවන් නම් අර උඟාවක් භාවිත නැති හිතකට ඒක ලේසි කරන්න. ඉතින් ඒකට සාමාන්‍ය සිංහල බෞද්ධය හිතන්නේ තැහැල්ලු කිරීමක් කියලා. තැහැල්ලු කිරීමක් නෙවෙයි. අර මුලින්ම පටන් ගන්නකොට තිබෙන නොදැමුණු හිත මොකද ලොකු අරමුණු ශේෂයක හසුරවන්න ඕන. හසුරවනවා. එතකොට කියනවා මුළු කයම ගන්නයි කියන්නේ. ඒක යටිපහුවෙච්ච දෙයක් අපේ අතින්. උදාහරණයක් වශයෙන් කියනවා නම් මම සංගරත්න ඉස්සරහයි කතා කරන මම දන්න හුඟ දෙනෙක් මේවා දන්න දේවල් මතු කිරීම සඳහා කියනවා නම් සරුවචන් වහන්සේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව කියලා ශ්‍රීමුක දේශනාව ආරම්භ කරන්නේ ඉඳගෙන භාවනාවට. ඊට පස්සේ පල්ලංකන් නිසීදති පල්ලංකන් ආභුජිත්වා කියලා වචනක් තියෙනවා. මම කවදාකවත් දැකලා නැහැ මේ ආභුජිත්වා කියන වචෙන්ට අර්ථකථන දීලා තියෙනවා. ආභුජිත්වයි කියලා කියන්නේ කය ආභෝග කරනවායි කියන එකයි. හොඳට පట్టල වාඩි වෙලා ඇද්දක වහගෙන හෝ අරගෙන තමන්ගේ කය හිතින් දකිනවා. ඊට පස්සේ තමයි සතෝ වස්ස සති සතෝ පස්ස සති යන්නේ. ඉතින් ආභෝග කරන එක පැති කීපයක් තියෙනවා. මේ ලියුමෙත් එක විස්තර වෙනවා. එකක් තමයි කොයි වෙලාවක හරි කාය පහසුර තියලා තැහැල්ලුවට තියලා ලිහිච්ච ස්වරූපෙන් තියලා. ඒකට හිත දානවා කියන්නෙම එකක් මම දැන් මෙතන ඉන්නවා කියන හිත වැටෙනවා. දෙක කයත් එක්ක යාළු වෙනවා. ඔක තද්ද බල මෛත්‍රියක්. ඒක උත්සාහ කරනකොට තේනවා අපි කොච්චරක් කයට වෛර කරනවද කියලා භාවනා කරන්න නැති වෙලාවල්. විශේෂයෙන්ම සංඝයා. ආධ්‍යාත්ම ජීවිත බහබු කෙනා දුර වැඩි කතාව නමුත් මම මතක් කරනවා. ආධ්‍යාත්ම ජීවිත බහබු නැති ගිහියෝ ඉන්නවනේ. ඒ ගිහියෝ සංසාරයට බැඳෙන්නේ තණ්හාවයි. ඒක සංඝයාත් පිළිගන්නවා ගිහියොත් පිළිගන්නවා. නමුත් ධම්මසංගණී අට කතාවේ ලියනවා සංඝයා සංසාරයට බැඳෙන්නේ තණ්හාව නිසා නෙමෙයි ද්වේෂය නිසා. සිල් සමාදන් වෙච්ච ඔක්කොම සංසාරට බැඳෙන්නේ ද්වේෂය නිසා. ඒ එක ලකුණක් තමයි තමන්ගේ කයට ද්වේෂ කරනවා. ඒ නිසා කයට හිත ගන්න ගියත් ගන්න බෑ. එතකොටයි තේරෙන්නේ මේකට බුදු කෙනෙක් ඇවිල්ලා කියලා ඒක වටිනාම දේ තමයි කයට හිත ගන්න එක. කයට හිත අරගෙනත් ඒක ආභෝග කරන්න ඕනේ. මම ඉඳගෙන ඉන්නේ මෙන්න මේ ස්වરૂපේ. හිත කයේ පැවැත්ම. මේකට හිත ගිය දවසේ තේරෙනවා දුර්ලභෝ manussත්ව වටිලාභෝ. අහෝ දුර්ලභ manussත්ව ප්‍රතිලාභේ මේකට ගියාට පස්සේ ඒක ඇතුලේ සිද්ධ වෙන ආදාමානේ හෝ උඩුතලය දැනෙන ගතිය හෝ පිම්බීම හැකිලිම හෝ තමයි ඉඳගෙන ඉන්නකොට මේ ආසනේ වදින ගතිය හෝ ඔක්කොම අරකට අතිරේක ලකුණු වෙනවා ඒක කෙලින්ම අල්ලන්න ගියොත් ආනපන කෙලින්ම අල්ලන්න ගියොත් පිම්බිම හැකිලිම කෙලින්ම අල්ලන්න ගියොත් එතකොට හිතට ඒක හැර වැඩි. ඒක නිසා ඉස්සෙල්ලා අපි කයට හිත දාලා කයේ හිත එකලස් වුණාට පස්සේ කය හිත මිත්‍ර වුණාට පස්සේ සුහද වුණාට පස්සේ දැන් කොහොමද දන්නේ කයට හිතාවයි කියලා ප්‍රශ්නේ අහන්නත් පුළුවන් ඇහුවට පස්සේ එක්කෝ අර වගේ උඩුතොලේ නලියන ගතියකින් නැත්නම් ඇඳුම් සිවුර තුල පිම්බීම හැකිලිම සිදුවෙන හැටි එහෙම නැත්නම් හුස්ම ප්‍රවාහය වදින ස්වරූපයෙන් එහෙම නැත්නම් තමයි මේ ඉඳගෙන ඉන්නකොට තියෙන හැපෙන ස්වරූපෙන් කියන්න පුළුවන් මෙන්න මේ ලකුණු නිසා මම දන්නවා මං ඉන්නේ ඉඳගෙනයි කියලා. මෙච්චරයි නිවන කියන්නේ. ඔයින් එහාට මොනව හොයන්න ගියත් ඕක සංකර වෙනවා. නමුත් මේ ශාන්සය එකේ ප්‍රශ්නයක් කරනවා. මම හිතන ශාන්සනම කියලා. ඒක කියනවා මම මෙහෙම වුණාට පස්සේ මොකද කරන්න කියලා ලොකු සතුටක් ඇති කරගන්න කයට හිත දාලා ඒ නිසා මුළු ලෝකෙම නැහැ හිත තියෙන කයි. ඊට පස්සේ කයත් නොදෙනී ගියාට පස්සේ ඒ යෝගාවචරය ඉන්නේ පුදුම ඒකෝදි භාවයක ඒකාග්‍ර භාවයක නැත්නම් සතියක එතකොට බලන්න සතියේ තියෙනවා අංග දෙකක් එකක් තමයි අරමුණක් ඇතුව සතිය පිහිටන. ඒකට ආස්වාස් ප්‍රසවාසයේ දැකීමේ සතිය පිහිටනවා. මේ ආස්වාසය මේ ප්‍රසවාසය මේ පිම්බීම මේ හැකිලිම කියලා. ඊට පස්සේ මෙතෙන් යනකොට තේනවා අරමුණක් නැතුව සතිය පිහිටවන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අරමුණක් ඇතුව පිටවන සතිය සහ අරමුණක් නැතුව පිටවන සති දෙක කියන මේ දෙකෙන් වඩා උතුම් එක මොකක්ද කියලා වඩා කාර්යක්ෂම එක මොකක්ද කියලා. එහෙම නැත්නම් වඩා කුසල්දායක එක මොකක්ද කියලා ඇහුවොත් සාමාන්‍ය තර්ක මනසට උත්තර දෙන්න ගියොත් වරදින්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම කමඨහන් සුද්ධ කරලා දෙනවා. අරමුණක් ඇතුව මෙනෙහි කරන සතියට වැඩිය ලොකු ගැඹුරක් තියෙනවා. අරමුණක් නැතුව එනතන් කයත් නොදැනී නැත්තම් තියෙන හටම ඉතාම සියුම් සතිය පවතින. මේකේ වැඩි වේලාවක් හිටියොත් කය හිත දෙකේ අර සතිපට්ඨාන දින පළවෙනි ආනිසංස ලැබෙනවා සත්තානං ඉසුද්ධියා. හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා කය පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඉන්න කාලයට සාපේක්ෂව. වෙන්න දෙන්නේ නැත්තේ ඒක වෙන්නේ නැති අපි මේක සැක කරන නිසා. නැත්තම් කමඨාන සුද්ධ වෙලා නැති නිසා. ඒ නිසා අපි අනිත් දවසේ අරකට එහෙම කයට හිත ගත්තා කය හිත තැම්පත් වුණා. ඊට පස්සේ කය ඇති නැති ගානට එහෙම නැත්නම් ඒක තුනී වෙන ගානට, සියුම් වෙන ගානට ගියාට පස්සේ Taman දැනගන්නවා දැන් සතිය පවතිනවා අනාලම්බිතව. අනාරම්මනව. එහෙම නැත්නම් යමක එල්ලෙන්නේ නැතුව. ආනේ සතිය හුඟක් නික්ලේශී හුඟක් කුසල් සහිතයි. හුඟක් දක්ෂකමක් තියෙනවා. එතකොට තේරෙනවා ඕකට මම අවශ්‍ය නැහැ කියලා. අරමුණක් නැතිව පවත්වන සතියේට මම ආයනයක් අවශ්‍ය නැහැ. සක්කාය දිටියක් ඕනේ නැහැ. ඒක දැන් ටික ටික ටික ටික පුරුදු කරන. ඒක සක්කාය දිටිය මෙහෙන් නැගිටලා කියනවා එහෙම වෙන්න දෙන්න බෑ මම මොන හරි කරන්න ඕනේ. දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඒ යෝගාචර දැනගන්න ඕනේ මේ සක්කාය දිටිය අසරණ වෙන්න වෙන්න එයා ප්‍රශ්න නගනවා. එයාගේ බලය තහවුරු කරගන්න හදනවා. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ එයා පැත්තකට කරලා වැඩෙන සතියට සතිය ස්ථාපිත කරලා ප ဋ ාණය කරලා සතිපට්ඨානය කරලා ඕනේ නැහැ. කවුරුවක්වත් ඕනේ මේ වැඩේ යනවා. ආන්නේ විදිහට මේ භාවනාව විසින් භාවනා කරන තැනට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ කලාව අපි මෙතෙක් කල් කරලා නැහැ. අපි මෙතෙක් කල් කෙරුවවල් කරලා තියෙනවා. යමක් කරලා දෙන කරන තාක්කල් භාවනාවට බැහැලා නැහැ. භාවනාවට යන්නේ නැවක් නොකරන වෙලාවට. ඉතින් නොකර සතිය වඩන වැඩෙන අවස්ථාවක් තියෙන බව මේ වගේ සාක්ෂි වෙනකොට අත් දකින්නකොට තියෙනවා සාසනේ පණ තියෙනවායි කියලා. ඒක ඕන කෙනෙකුට අත්දක ගන්න පුළුවන් දෙයක් සාසනේ පණ තියෙනවා මට කරන්න තියෙන දේ මම කළ යුත්තේ තමයි එහෙම අරමුණක ඉඳලා අරමුණ නැත්තෙන්ට යනකොට දැනගන්නවා දැන් හිමීට මිට ගෙවෙනවා කියලා මේකට මේකේ කොච්චර වෙලා මට කොච්චර වෙලා මේ සතිය දිගට පවත්වන්න පුළුවන් දේ පවත්වන කාලය පුරාවට තණ්හාවක් නැහැ මාන්නයක් නැහැ දිට්ඨියක් නැහැ නැත්නම් මමෙක් නැහැ වැඩේ ලස්සනට යනවා ඒ කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න අර පළවෙනි ආනිසංසේ සත්‍යාගේ විසුද්ධිය කියලා කියන්නේ හිතේ පිරිසුදුකම සහ කයි පිරිසුදුකම සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි වැඩමුළුවකින් ඔච්චර ඉක්මනට බලාපොරොත්තු වෙනවා. අපි දන්නේ දවස් 3-4ක් කරනකොට වගේ තමයි කෙනෙක් ඒකට පෙළ ගැහිලා ඉන්නේ. මේකෙන් අදහස් කරන්නේ කාලයක් භවනා කරලා ඇති වෙච්ච ආනිසංසෝණෙන් කතා කරන්නේ. ඒක නිසා කිසිම තැනක භවනා ලෝකේ වැරදි කියලා જાතියක් නැහැ. ඔක්කොම හුරතල් ටිකක් විතරයි තියෙන්නේ. කරගෙන කරගෙන යනකොට හරිය දවසට තේනවා මේ වැරදි ටික කරන්න නැතුව උතෙන්ට එන්න බෑ. ඒ නිසා පළවෙනි වාක්‍යය ලියලා තියෙනවා. දන්නේ නැතුව ආයතෙන් හුස්ම ගත්තයි කියලා. මං ඉල්ලා හිටනවා ඒකත් අයින් කරලා දාන්න ඒක හැටි. මමත් පටන් ගන්න කාලේ එහෙම කරලා ඔය සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොතේ තමයි ලොකු සාන්ති ලියලා තියෙන්නේ. ඉබේ වැටෙන හුස්ම දිහා බලනින්නේ. ඔය ආනාපාන සති එක කියලා අපි පුංචි පොතක් ලිව්වා. ඒකේ ලොකු සාංශිකව කළු අකුරෙන් ලියලා යටින් ඉරක් ගහන්නේ කිව්වා ආනාපාන ඉබේ සිද්ධ වෙන ආනාපානේ බලන්න කියන එක. කවුරුවක්වත් කරන්නේ ඔක්කොමලා ඒක ආයාස කරන්න යනවා. ඒ හේතුව අධික ප්‍රතිඵල අපේක්ෂාව. ඒ නිසා ප්‍රශ්නට උත්තර වශයෙන් කියන්න තියෙන්නේ එහෙම ගොරෝසු තැන්ලා සියුම් තැන්ට යනවා දක්නවන සතිය අරමුණක් නැතුව පවතින ස්වરૂපය ජයග්‍රහණයක් විදිහට සලකලා කෙලෙස් අඩු තත්ත්වයක් විදිහට සලකලා ප්‍රතිපදාවේ දිනුවක් විදිහට සලකලා පුළුවන් තරම් ඉන්න අරින්න කැඩුණා බය වෙන්න එපා පුළුවන් තරම් වෙලා වැඩි කරන්න බලන්න කියලා කියන්නේ. ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හා වෙනත් සමත කර්මස්ථානයක් වැඩිීමේදී ශරීරය සැහැල්ලු වී පාවී යන ස්වභාවයක් සමග බලවත් ප්‍රීතියක් උපදී. නමුත් කොතෙක් උත්සාහ කළත් ඉන් එහාට සමාධිය දියුණුවන බවක් දක්නට නොලැබේ. ඊට හේතුව කුමක් විය හැකිද? ඔය කාරණා දෙකක් මේකෙදි මතු කරනවා. අපි මේ වැඩමුළුවේදී ඔක්කොමලා හිතේ තියාගන්න ඕනේ හැම කෙනාම යටිහිතේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා සමාධියත් එක්ක. හැබැයි මේ වැඩමුළුවේ යොමු කරලා තියෙන්නේ සතියට පමණයි. ඒ අනියම් ප්‍රේම සම්බන්ධ ගැන අපි වග කියන්නේ නැහැ. ඉතින් ඒක හැම කෙනෙක් ගාම තියෙනවා ආනපන කරන් ගිලා ආයතෙන් කරනා වගේ හැම වෙලාවෙම මේ සමාධියට තියෙන ආසාවක් තියෙනවා. නරක නෑ ඒක හොඳයි. ලැබෙනවා නම් ලැබෙන්න ආරින්නේ. නමුත් සතිය. ඊට පස්සේ අපි සමතරමනකට හිත දාලා ආනපානේ හෝ එතකොට අපිට ඇති වෙන මේ ප්‍රසාදය තුල ප්‍රමෝදය තුල අපි ගියාට පස්සේ ඉදිරියක් නැති වෙන ප්‍රධාන හේතුව ඒ ප්‍රමෝදය ඇතිවීමට හේතු වෙච්ච අරමුණ ප්‍රමෝදය නිසා නොසලකා හැරීම. එතකොට ඒ අරමුණ දිගේ යනකොට ප්‍රීතියක් ප්‍රමෝදයක් එනවනම් ඒ ප්‍රීතිය ප්‍රමෝදයේ සාධකයක් කරගෙන අරමුණ අත නෑර පවත්නවා නම් එnde එnde එnde එnde ප්‍රීතිය ප්‍රමෝදයේ උච්චභාවය වැඩි වෙනවා. නමුත් මේ ප්‍රීතිය ප්‍රමෝදයට මත් වෙලා අරමුණ අමතක වෙන්න ඉඩ තියෙනවා. ගිලිහීමක් වෙන්න ඉඩ තියෙනවා. ගිලිහුනොත් අපි කැරකිලා ගිහලා ආයෙ හිටපු තැනට වැටෙනවා. ඒක නිසා අනිත් දවසේ යනකොට මතක තියාගෙන ඉන්න ප්‍රීතිය වුණත් නරක දෙයක් හොඳ දෙයක් වාසියට හරව ගන්න දන්නේ නැත්නම් අපි ප්‍රීතියට නතු වෙනවා. ප්‍රීතියට මත් වුණාට පස්සේ ඒකෙන්ම එල්ල කරගත්ත අරමුණ නැති වෙලා යන්න ඉඩ තියෙනවා. මේකට මම කියනවා ඉස්සලාව කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු කරගන්න ගියොත් අඟේ ඉඳලා පණ කනවා. ඒක තමයි හුඟ දෙනකොට ඒක බොහොම ලස්සනට ලොකු සංචය විස්තර කරලා දීලා තියෙනවා භාවනා කරන යනකොට ප්‍රතිඵල ලැබෙනවා හැබැයි හැම ප්‍රතිඵලයක්ම අහේනියට හිටිනවා අසපෘචාට හොඳට කමටහන් සුද්ධ වෙච්ච එක නැත්නම් මේවා හොඳට කියන්න පුළුවන් එක නඩ පැහැදිලිව කරලා දෙන්න පුළුවන් මේ මතුවෙන ප්‍රීතිය ප්‍රමෝදයේ පහසුව තියෙද්දි අරමුණ ඊටාම සමීපව මූණට මූණ දාලා තියාගෙන ඉන්න එතකොට අරමුණයි මේ මෙනේ කරන හිතයි මූණට මූණ දාලා ඉන්නා තාක්කල් භාවනා ගමනක් යනවා හැබැයි එතකොට ප්‍රීතිය ප්‍රමෝදේ දිහා බලන්නේ ඍජු ඇහෙන්නේ අපරහින්. ඒක ඔය පැත්තක වෙන්න අරිනවා. දිගට කරගෙන යන්න ඕන. ප්‍රීතිය ප්‍රමෝදේ නෙවෙයි ඉතින් මේ ඒ වගේ උපක්ලේශ 10ක් අපේ පසුකාලීන අටුවාචාන් වහන්සේලා අඳුල්ලා දීලා තියෙනවා දස උපක්ලේශ කියලා. ඒ මහායාන පොතේ 50ක් අඳුල්ලා දීලා තියෙනවා. භාවනා හරියන අයට මග තියෙන බොරු වලවල්. භාවනා හරියන අයට මග තියෙන මේ මාර භාෂා ඒ හැම එකක්ම සුද්ධ වෙන්නේ බනහලවත් භවනා කරලවත් නෙවෙයි කමඨහන් සුද්ධ කිරීමෙන්මයි. කමඨහන සුද්ධ වෙන්නේ හරියට වෙච්ච දේ ලියන කෙනාට විතරයි. ඒක වැරදිල්ලක් කියලා වසන් ගන්න ගියොත් එළියුනේ නැත්තම් සාකච්ඡාවට එන්නේ ඒක නිසා ඇති වෙච්ච දේ ඇති වෙච්ච හැටියට ලියනවා නම් අහගෙන ඉන්න කෙනාට හිතා ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන බොරු වලක වැටලා තියෙනවා. මෙතන වංචකනික වැඩක් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට ඒ කෙනාට නෙමෙයි අහගෙන ඉන්න ඔක්කොට මේකෙන් ආනිසංස තියෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව සරුවචනංශ බොහොම අගය කරලා තියෙනවා. මුළු කයම ව්‍යායාම කරන දෙයක් ඒක. මුළු ශරීරෙම ව්‍යායාම කරන දෙයක්. ඒ නිසා අපි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනකොට වැරදි කියලා හිතන නෙමෙයි ඉදිරිපත් කරන්නේ. හැම කෙනාටම ওই වගේ අඩුපාඩුකම් හිටන එක හදාගත්ත කෙනා ඉදිරියට යනවා. ඒ නිසා මේකට කියන්න තියෙන්නේ මේ ලැබෙන ප්‍රීති ප්‍රමෝදයට ලෑස්තිලා යන්න. හැබැයි ඒකට ඉස්සර වෙන්න දෙන්න එපා අරමුණ මකාගෙන. Taman අර කරගෙන ගිය අරමුණට මෙහෙම කියන්නම් මම. ඒකට මම හිතන්නේ පැහැදිලි වෙයි කියලා. මේ ප්‍රීති ප්‍රමෝදයේ තියෙද්දී අරමුණත් ප්‍රීති ප්‍රමෝදේ නැති අරමුණත් අතර වෙනස කියන්න පුළුවන්කම තියෙනවා. ප්‍රීති ප්‍රමෝදේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මට ආනපන වැටුනේ මෙහෙමයි නැත්නම් අරමුණ වැටුනේ මෙහෙමයි. ප්‍රීති ප්‍රමෝදේ පහළ වුණාට පස්සේ මේ අරමුණ සියුම් වුණාද, ගොරෝසු වුණාද, ප්‍රිය වුණාද අප්‍රිය වුණාද දුර වුණාද ළඟ වුණාද ඇතුළට ආවද පිටතට ආවද අතීත නාගත පච්චුප්පන්න වශයෙන් බෙදුනද කියලා 11 ආකාරයක් බුදුජානනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ 11 ආකාරය ප්‍රකට වෙන්නෙම මේ අරමුණ තවත් එකක් එක්ක රණ්ඩු කරනකොට තමයි. ප්‍රීති ප්‍රමෝද ඇවිල්ලා ඒකත් එක්ක හැලහැප්පෙනකොට හරියට අරමුණටම චීන කන්නඩි අධ්‍යාල බලහන හිටියොත් පේනවා ප්‍රීතිය එනකොට ප්‍රීතියට අදහස මේ මනාප භාවය අපි කියන එකට ප්‍රනීත භාවය වැඩි වෙලා අරමුණ හීන භාවයටපත් වෙනවා. එතකොට එක තැන කරකා වෙනවා. අන්න ඒක වෙන්න දෙන්න එපා කියලා අපි යන් ඊගාව ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හා හැකිලිම නැති වෙලා ගිහින් නැවත ටික වේලාවකින් මතුවේ. එවිට පිම්බෙන අවස්ථාවේදී උදරයේ දැඩි තදවීමක් දැනේ. එය භාවනාවේ වැරැද්දක්ද? නෑ මේකෙන් මෙන්න මේ විදිහට ස්තුති කරන්න පුළුවන්. ඒ පිම්බීම හැකිලිම නැති වෙලා ආපහු පැමිණුණාට හිතමනාප නැතුව නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකයි මේකෙන් පේන්නේ තියෙන්නේ. එහෙම නැත්නම් නැති වුණාට පස්සේ එක්ක කනගාටු වෙනවා නැත්නම් නැවත ඇති වුණාට පස්සේ කනගාටු වෙනවා. ওই දෙකම හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා වර එක පිම්බීම හැකිලිම පෙනෙයි ඒක හොඳට බලන් හිටියොත් නොපෙණියයි. ඊට පස්සේ කාගවත් වැරද්දක් නැහැ ආයෙත් මෙයා මතුවෙනවා. ආයෙත් සරයක් එක දිහා බලනකොට ආයෙත් නැති වෙනවා. මේ වගේ චක්‍ර රාශියක් එන්න පටන් ගන්නවා. ඒකට මේ යෝගාවචරය බලන ඉඳලා පිම්බීම ඇකිලිම නැතිවීම, තහ අනායාසයෙන් ආයෙ පිම්බීම ඇකිලිම ඇතිවීම දිහා බලන්න පුළුවන් නම් දැහැින කඩින් ප්‍රමාණයක් පැනලා තියෙනවා. දැහැින කඩළු ප්‍රමාණයක් පැනගත්ත කෙනෙක්. එතකොට සතුටු වෙන්න පුළුවන් මම අරමුණ නැතුනේ කියලා පශ්චාත්තාප වෙලත් නැහැ. නැවත ආවයි කියලා පශ්චාත්තාප වෙලත් නැහැ. වෙච්ච දේ පේනවා. ඒකෙන් හොඳට පේනවා නැවත ආවට පස්සේ ඒක උරගාලා බල්ලා තියෙනවා. ප්‍රත්‍යක්ෂණය කරලා තියෙනවා. එතකොට එනකොට තද ගතිය වැඩි වෙනවා. ඒක හොඳට පේනවා. පළවෙනි සැරේ තිබුණ පිම්බීම හැකිලීමට වැඩිය දෙවෙනි සැරේ නෝට වෙනස්. මේ විදිහට මේ පිම්බීම හැකිලීම නැච නැවත ඇතිවීමෙන් නැතිවීමෙන් යනකොට ඒකේ විපරිණාමයේ දැකීම තමයි අනිත්‍ය දැකීමට අනිත්‍යට යොමු කරන පළවෙනිම සාක්ෂිය. අපේ හිතේ තියෙනවා නැති වෙච්ච පිම්බීම හැකිලීම මෙන්න ඕන කියලා. ඒ ඒ උච්ච භාවයෙන්, ඒ ප්‍රිය භාවයෙන්, ඒ ගුරුසු භාවයෙන් එන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. නැති වෙලා ඉනකොට විතරක් නෙවෙයි. දිගට පැවැත්වුවත් මේකේ විපරිණාමයක් තියෙනවා. ඇතිව නැති වෙන බවක් තියෙනවා. අනිච්චතාවයක් තියෙනවා. අනේ අනිච්චතාවයේ දකින්නකොට අපේ අර නිච්ච සංඥාව බහුල නම් වෙනස් වෙච්ච ගමන් අපි චෝදනා පත්‍රයක් ලියනවා. අපි ඒකට මේ අකමැති වෙනවා. අකමැති වෙන්නේ මේ අනිච්ඡං කියලා නැත්නම් අනිච්ච සංඥාව හිතට වැද්දගෙන නැති නිසා. ඒ නිසා අනිද්දාශේ භාවනා කරනකොට පවතින පිම්බීම හැකිලිම් වේවා නැති වෙලා ආයෙ මතුවෙන පිම්බීම හැකිලිම් වේවා කාලානුරූපව මොන මොන වෙනස්කම් සිද්ධ වෙනවද කියලා හොඳට විස්තර බලන්න තරමට යෝගාවචරයාගේ දැක්ම සූදානම ලෑස්තිලා යන ගමන තමයි යෝගාචරයේ තලතුණකම කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත්‍යට ඉඩ තියාගෙන යන. මූල කර්මත්තානේ කොයි එක ගත්තත් ඒක වෙනස් වීම වෙනස්ලත් කනගාටු නොවීම සතිය දක්ෂකම. ඒක තමයි භාවනා තපස. ඒක කරලා ඒක වාර්තාගත කරන්න පුළුවන් කියලා කියන හොඳ දහම් දැනුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක අත්තරද්දක් කියලා යට ගන්න. ඒ නිසා අනිත් දවසේ යනකොට එහෙම වෙනස් වීම දැකපේක හොඳයි. මොකද පිට ගිහිල්ලා අරමුණ නැතිලා මතුවීමට මම කලබල වෙලත් නැහැ. දකින්න දේ හරියට දැකලා තියෙන එක හොඳට හිතේ සංසන්දන වෙලා තියෙනවා. කලින් තිබුණු පිම්බීමට වැඩිය තද ගතියක්. මේ වෙනස් වීම තියෙන තාක්කල් තාම නිවන් දැකලා නැහැ. තාම මාර්ගය සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් ඒක දිගියේම අනේකයි තියෙන්නේ. වෙනස් වීම පේනකන් දිගට කරගෙන යන එකයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ කලින් අවස්ථාවක ආනාපාන සතිය කරද්දී අත් දෙක දෙපැත්තට විසි වෙලා ගියා. භාවනා කරන විට ඔඩොක්වේ තිබ්බ අත විසිවිලා යන ස්වභාවයක් එන්නේ කුමක් නිසාද? ඉස්සල්ලා කියපෙක්කනාගේ මතක් කරලා දෙනවා පිම්බීම හැකිනම නැතිලා ආපහු එනකොට මට පිම්බීමේ තද ගතියක් වැටෙනවා කියන වැටනා කියන මිසක්කා වෙන කලබගැනියක් වෙලා නැහැ. තව කෙනෙකුට ඉන්න පුළුවන් අරමුණෙන් හිත පිට ගිහිල්ලා එයා දන්නේ ආපහු අරමුණට එනකොටම පිටිපස්සට කොන්දර කවුරු එකක් පයින් ගැහුවාගේ ගැස්සිලා හිටිනවා. එහෙම ගැස්සිලා නිකන් අකුණක් ගැහුවා වගේ ගැස්සිලා හිටිනවා. එතකොට සමාහට අතපය විසිනා වගේ දේවල් වෙනවා. ඉතින් ඒකේ බේන්න තියෙන්නේ අතගයි අතපය විසිවෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා සතිය කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අතිය වල්මත් වෙලා. ආපහු ඒ අරමුණට එනවත් එක්කම කරකොල අතහැරපු රබර් පටියක් වගේ ගැස්සෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක යෝගාවචරයට නිකන් හැලහැප්පීමක් ඇති කරලා දෙනවා. නමුත් මේකට හේතුව සතිය අකණ්ඩභාවය නැතිකම නිසා ඒක නිසා බලානින් අරමුණේ මොන වෙනස්කම් ඇති වුණත් සියුම් භාව ඇති වුණත් සතිය කඩා ගන්න නැතුව ගෙනියනවට කියලා කියන්නේ අඛණ්ඩ සතිය පවත්වනවා කියලා. කඩ කඩ ගිය සතිය දැන් අපි එක දිගට අඛණ්ඩව පවත්වාගෙන යනකොට මේ අත්වහුව වීම උනේ නැත්තම් හිත සතිය පිට ගියේ නැත්තම් තේරෙයි තමන් බලාගෙන ඉන්න අරමුණේ සියුම් වෙලා වෙලා වෙලා වෙලා මම මේ හිතලා කියන වෙන්නත් ඉඩ තියෙනවා. මම කියන පරීක්ෂා කරන්න කියලා. වෙලා අරමුණ අල්ලගන්න බැරි තැනකට යෝගාවචරය ආසරණ වෙනවා. දැන් බල බල හිටපුව අරමුණ නැති වෙනවා. එහෙම නැත්නම් ආනපනිය නැති වෙනවා. එහෙම නැත්නම් බිම්බි වැකෙන්නේ නැති වෙනවා. දැන් යෝගාවචරය යනවා ඊබාගාතේ. යනකොට කොහෙන් හරි හිතවිල්ලක් වේදනාවක් සද්දයක් ඇවිල්ලා පැටලෙනවා. පැටලිවල එක දිගේ යනකොට ආයේ සතියේ නෙවෙයිනේ මම ඉන්නේ. අරමුණේ නෙවෙයිනේ ඉන්නේ කියලා එන්නේ බොහොම ශීක්‍රේ. එතකොට කයට එන්න පුළුවන් නැති වෙච්ච ආනපානෙ පේන්න පුළුවන්. නැති වෙච්ච බිම හැකිලින් පේන්න පුළුවන්. නමුත් එතකොට ඔයගේ ගැස්සිල්ලක් ඇති වෙනවා. ඒකට හේතුව ඒක පරීක්ෂා කරන්න පුළුවන් ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා Tamanට සපේලා උත්තර කියා ගන්න මතකයක් තිබිලා නැහැ. සංඥාවක් නැහැ. අරමුණක් නැහැ. නිමිත්තක් නැහැ. ඒකට හේතුව ඊට ඉස්සෙල්ලා සති ගිලිහිලා තියෙන. ඒකට කියන්නේ හිත ලීන භාවයටපත් වෙලා තියෙන. හිත ලුහුටලා ගිහිල්ලා හිත සංගවිගෙන මේක හොඳ ලකුණක්. මේකට ලෑස්තිලා යන්න මේක නොවුනොත් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ බොරු වල හතරක් පහක් තියෙනවා. අරමුණ සියුම් වෙනකොට එක්ක නින්දට වැටෙනවා. එක්ක මේ වගේ පිටපොට ගිහිලා ගැස්සිලා ආපහු එනවා. ආන්නේ වගේ ලකුණු ටිකක් පේනවා මේ ඊගා පිම්මට පණින්නයි හදන්නේ භාවනාව. ඒක නිසා ඊට ඉස්සල්ලා මේ දේ වෙන්නේ ඉස්සල්ලා ඔක නැවත නැත වෙනවා. වෙනකොට එහෙම අරමුණ තුනී වේගන යන වෙනස් වීම දකිනකොට පලන පුරුදු සතිය දාලා බෑ. සතිය දෙගුණ කරන්න ඕන. ඩබල් ඩෝස් දාන්න ඕන. දාලා හුතුවට බලනකොට දැන් නටණ්ඩයි හදන්නේ තොවිලි කියලා. කවුරු හරි දැකලා තියෙනවනම් ඇස් බැඳුම් කියන જાති. මැජික් පෙන්නන අයත් ඇති මන් දන්නේ මේකේ මැජික් පෙන්නනොයි කියලා කරන්නේ ඕක තමයි. තබහවට බෙරේ කල බෙරේ හොල්ලනෝ හයියෙන්. බෙරේ හොල්ලපුවම මේ පැත්තෙන් ටක් ගාලා පණ තියෙන මාළුවෙක් ගෙනත් දාන. නැත්තම් පියාඹන පරිය ගෙනත් දාන. ඊට පොඩ්ඩකට ඉස්සලා අම්මතර ක්‍රමයකට අවධානය ගන්නවා එක පැත්තකට. ඉතින් මේ අවධානය ගන්නකොට මේ පෙන්වන්න හදන්නේ මේකයි කියලා බලාන හිටියොත් පේනවා මේවට ඇස් බැඳුම් කියලා කියන්නේ. අපිත් භාවනාවේදී ඔය වගේ ඇස් බැඳුම් වගේක් තියෙනවා. ඒක හොඳ දවල් එළිය දකින්න මේක ඉදිරි පියවරකට යන්න ඉස්සලා දෙන ප්‍රගති පරීක්ෂණයක්. ඒ නිසා අනිත් දවසේ මේ වෙනකොට මේ ගැස්තුනාට පස්සේ එන එක හොඳයි අරමුණට ආවට පස්සේ හොඳයි ඊට පස්සේ බලන්න මේට පොඩ්ඩක් ඉස්සලා මට ඇත්තටම සපේලා උත්තර දෙන්න පුළුවන් මතකයක් තිබුණාද කියලා බලනකොට තේරෙයි සතිය ගිලිහිලා තියෙනවා අන්නේ ගිලිහෙන තැන ඊගාව ඊගාව චක්‍රයේදී ගිලිහෙන දෙන්නේ නැතුව අත ගාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් සතිය දියුණුවක් ඇති වෙනවා සම්පජඤ්ඤයේ සුවිශේෂ දියුණුවක් ඇති වෙනවා දැන් දන්නවා බට පිටපොට ගියොත් ලූටනවා ඒ නිසා අවධානයෙන් යනවා හරියට කඹේ ඇවිදින මිනිස්සයා මුලදි මුලදි කඹේ ඇවිදින්න ලේසි මැදට යනකොට හරිම අමාරුයි. ගැට ගහලා තියෙන තැනින් ඈතට යන්න යන්න. එතෙන් යනකොට බොහෝම සමතුලිතතාවයකින් යන්න ඕනේ. ආන්නේ වගේ ඉදිරි ගමනට සූදානම් වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී සතිය පිහිටුවා ගැනීමට පහසුම අවස්ථාව ඇති කර ගැනීම දුෂ්කර විය. වරහන් ඇතුලේ හේතු වශයෙන් අස්ස සතිය හා පස්ස සතිය අතරදී සතිය වෙනස් වීමයි. කරුණාකර උදව්වක් අවශ්‍ය වෙයි. ඔය ඒක ඇත්තටම අර පොඩි එකා ඇවිදලා කකුල් දෙක උඩ ඉඳලා එක කකුල ගෙදලා අනෙක් කකුලට අතරන වෙලාව හිතා ගන්න. යන්තම් ඇවිදින්න හදන ළමයේ කකුල් දෙකෙන් හිටගෙන ඒ කකුලක් උස්සලා තියනවා. ඒක කොහෙන් එන සහජාසයක්ද දන්නේ තියෙනකොට මේ කකුලේ තමයි බර හිටින්නේ. ඉතින් ඒක බොහොම වෙවුලලා වෙවුලලා තමයි අර කකුලට යන්නේ. ඊට පස්සේ ඒක අරගෙන මේක වෙවුලලා වෙවුලලා මේක තියාගන්නවා ඊට පස්සේ අර සිග්සැග් වගේ යන්න පටන් ගත්තට පස්සේ මූ ගැම්ම අල්ලනවා. ඉඳගෙන ඉඳලා කකුලක් කුසල කකුලක් තියෙනා වගේ තමයි ආස්වාසයක් 100%ක්ම වෙලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. ඒ ආස්වාසයේ ගෙවිලා ප්‍රසවාසයට එන අතරමැද මොකේද හිත හිටලා තියෙන කියලා කියන්න බෑ. ඒක අහුවෙන්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට තේරෙනවා නිකන් සංගිලි පාලම කැවිදිනා වගේ මේ ලෑල්ලේ තියාගත්ත කකුල ඊගා ඊගා කකුල ඊගාකේ තියෙනකම් පාලම හෙල්ලෙනවා. ඒ අතරමැද මේ නිකන් මේ රිලේ රේස් එක නිකන් බැටන් එක මාරු කරන වෙලාව වගේ. අරයා දුවගෙන යන බැටන් එක දෙනවා මෙයා ගන්න ඕනේ දුවන ගමන් වැටුනොත් අර ලීඩ් එක නැති වෙනවා. අන්නේ වගේ මෙතනදී පෙන්නනවා බුදුචාන්සේ දීලා තියෙන අරමුණ ඔක්කොම එක වගේ. වම දකුණ කරනකොට වමේ සිට දකුණට සතිය නඩත් වෙන හැටි. ආස්වාසින්ද ප්‍රසවාසයට සතිය නඩත් වෙන හැටි. පිම්බීමේ ඉඳලා හැකිලීම නඩත් වෙන. භාවනා නොකරන කෙනාට වෙන්නේ මේක එක යායට යනවා වගේ තමයි. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. භාවනා කරන එකට වෙන්නවා ආනාපානයේ ආස්වාසේ 100ක් වුණ අතර වෙලා ප්‍රසවාසයට එන. ඒතර කොහොමද ආස්වාසේ ඉවර වෙන තැන ඉඳලා ප්‍රසවාසයේ පටන් ගන්න තැනද මේ පුරුක වැටෙන්නේ මේ මේ කොක්ක වැටෙන්නේ කොහොමද කියලා බැලුවොත් පේන්න පටන් ගන්නවා මැරිලා උපදින හැම චිත්තක්ෂණයකම අපි. ඒක දකින්නකොට ඇති වෙන බය තමයි භවනාදීන සැකේ. ඒක යායට තියෙනවනම් අපිට ප්‍රශ්නයක් නැහැ ඇවිදින්න. අපි මේ ලෑලි තිබ් එකක් උඩ ඇවිදින්න එකක් දෙයක් ලෑලි දිරලක් තියෙනවා. එතකොට අපි කොහොමද මේක ඇවිදින්නේ? ඒ වගේ තේරෙන්න පටන් ගන්නවා අපි ගත කරන හැම චිත්තක්ෂණයෙම මොන්න පෙන්කෙලි කෙලියත් එක හුස්මක් ගිහේ ලේ ගහස් ආවේ නැත්තම් හරියට ලෙඩා මලේ ඒක දකිනවා, ඒක පේනවා භාවනා කරනකොට. ඒකේ බුරුම පඬිස්සාංශි කියනවා බුද්ධ දේශනාවක් කරනව වෙන්න ඇති. අපි ගොම්මන් වෙලාවක හැන්දෑව කරේ ඇවිදිනකොට පාර අයිනේ වැටලා තියෙනවා මේ වයර් එක වගේ ලණුවක් හරි සර්පෙක් හරි මුලක් හරි. ඉතින් එතකොට අපිට බය හිතෙනවා මේ සර්පෙද්ද කියලා. ඉතින් අපි ඈතින් ඉඳලා බලනවා සර්පෙද්ද කියලා. නමුත් බලනකොට ක්‍රියාකාරකමක් තියෙන හැබැයි සර්පයේ ක්‍රියාකාරකමක් නෙවෙයි. ඉතින් මේ කෙනා පරිවේෂණ රුචි ඇති කෙනෙක් නම් මෙයා ලං වෙලා බැලුවොත් පේනවා. ඒක මේ ඒක ඇතුලේ පොඩි නලියවිල්ලක් තියෙනවා කිය. මුලකුත් නෙවෙයි, වැලකුත් නෙවෙයි, සර්පේකුත් නෙවෙයි. පුඳුරට ලං වෙලා බැලුවොත් කඩිගුලක්, නැත්නම් ගෙරි වැලක්, නැත්නම් කූඹි වැලක් යන්නේ. ඈතින්ලා බලනකොට පේන්නේ ඒක ඝන ලණුවක් වගේ. එහෙම නැත්නම් මේ මුලක් වගේ සර්පෙක් වගේ ළඟට ගිහලා බලනකොට කූඹියේ පස්සේ කූඹියක් යනවා ඒ දෙන්නෙක් අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඈතින්ලා බලනකොට වැලක් වගේ පේනවා. ඉතින් මෙන්න මේ වගේ අරමුණට ලං වෙලා බලන්න බලන්න බලන්න අරමුණ විශාල වෙනසක් ඇති වෙනවා. ඒක වෙන්න පැය දෙකක්වත් යන්නේ නැහැ. ඒක ਸਰවඥයන් සඳහන් කර දෙන හොඳට භාවනා කරනවා අවුරුදු 7න් ගතිය පිහිටනවායි කියලා. ඊට පස්සේ අඩුම කරලා කියනවා සුමාන දෙකෙන් මේක අල්ලන්න පුළුවන් කියලා. බෝධිරාජ සූත්‍රයේ කියනවා හරියට උදේ පණිවිඩය අල්ලගත්තොත් කමටහන සුද්ධ වුණොත් හැන්ද වෙනකොට මේක තේරුම් ගන්න පුළුවන් මේ කූඹි වලක් කියලා කූඹි වල දකින්නේ සර්පෙක් වගේ. නමුත් ලං වෙලා බලනකොට එහෙම අඛණ්ඩ වැලක් නැහැ. තියෙන කූඹියා පැත්තේ කූඹිය යනවා. ඒ වගේ ආස්වාද ප්‍රසවාස අපිට පේන්නේ පණ නල කියලා. එහෙම පණ නලක් නැහැ. ඒක හුස්මක් ගිහිලා ඒක හුස්ම ගන්න නැති වෙන්න ඉඩ තියෙනවා. ඔය මේ ස්පිතාලේ ඉන්න මේ දැඩි සත්කාරයකක ඉන්න ලෙඩු දිහා බලන්න. එක හුස්මක් ගන්න ඊගා හුස්ම ගන්නවනම් පණ තියෙනවා. නතර වුණානේ ලෙඩා මලා. මේ තියෙන අන්දම් පිරිදිලා තියෙන එක්ක මැෂින් එකෙන් දුවන්නේ. ඒක දිහා බලනකොට ඉතින් වට ඉන කට්ටිය ඒ කට්ටිය හුස්ම ගන්නවා ලෙඩා වෙනුවෙන්. ගෑවෙනවා. මොකද ලෙඩා කොයි වෙලාවෙ හක් ගායිද දන්නේ නැහැ. හැබැයි එතකොට ලෙඩ හක් ගාලා දන්නෙත් නැහැ මැෂින් එකට දුවන්නේ. ඉතින් ඒ වගේ අපි මේ මේ මේක දන්නේ නැතුව අපි මේ මල්ල උපරාල්ලන්න යනවා, අනික් කටියේ ජය ගන්න යනවා. ලාභ සත්කාර ලබන්න හදනකොට වැටහුනොත් මේ අපි ඉන්නේ මේ තරම් පූර්තු කරපු දෙයක කියලා. ඒ මාන්න කාරකම් හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් දකිනකොට අපි අරගෙන ආපු අර මාන පොදිය හෙල්ලුම් කාලේ යනවා. අපි මේ හදලා තියෙන ඔක්කොම සැලසුම් තියෙන්නේ මේ මමයා එක දිගට ගියොත් නේ මමගේ පණටනේ මේ ප්‍රාණයාම කියන්නේ ආනපාන කියන්නේ ඒකත් යන්නේ එතන එතන එතන එතන උපේන දෙයක. ඒක දැනගත්තට පස්සේ දිගට භාවනා කරනවා කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්න ඕන. ඒක නිසා ඒ දැකීම හොඳ දෙයක්. ශාසනයක් තියෙන කාලේ. নিকමට හරි හිතන්න බුදු කෙනෙක් පහළ වෙති නැති කාලෙක භාවනා කළෝක දැක්කනම් මොකද වෙන්නේ කියලා. විමර්ශ කවුරු අදායිද? දැනටත් කී දෙනෙක් භාවනා කරලා ඔතෙන්ට ගියාට පස්සේ අප නූල් දානවද බය වෙලා? පිරිත් නූල් ගැට ගන්නවද? බෝධි පූජා දෙනවද? මං විතර ඒ ගැන දන්න කෙනෙක් ලෝකෙම නැහැ. භාවනා කරලා ඔතෙන්ට ආවට පස්සේ කෙලින්ම ගෙදර දුවනවා මේ තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට අප නූලක් ගැට ගහලා ඉන්න මොකද්දෝ වෙලා. මේ ඔක්කොම දෙදරන්න පටන් අරගන්න. බුදු කෙනෙක් ඉන්නවා නම් කියනවා ඔක ප්‍රතිපදාවේ දියුණුවක්, සතිය දියුණුවක්. ඔකට බලාගෙන යන්න. ඔක ලෑස්තිලා යන්න. ඕක මේ මේ පුපුරු ගහපු දෙයක් ඔකේ තියෙන ඒක ඝණයක් වගේ පේනුනට ඔය ඒකේ ඒ විදිහට දකින්න බලන්න යන්න නම් පුදුමාකාර පරිේශන තෘෂ්ණාවක් තියෙනවනේ. ඒ කියන්නේ මේ භෞතික පරිේශන නෙමෙයි ලෞකික පරිේශන නෙමෙයි ආර්ය පරිේශනයක්. ඒ නිසා මේකට සූදානම් වෙලා යන්න සැකනම් කරුණු තුනක් මතක කරගන්න. සද්ධාව තියාගන්න, සතිය තියාගන්න, සීලේ ආවර්ජනය කරන්න. පරියංගයට යනකොටම කාය ජීවිතව ਸਰුවචනාංශයට පූජා කරන්න. සීල ආර්යයන් වහන්සේට මගේ ජීවිතේ පූජා වේවා කියලා අර වගේ සැකයක් වෙනවා කියනවා මේක බුදුන්ට පූජා කරලා තියන්නේ කියලා ගියාම පොඩි ආත්ම ශක්තියක් එනවා. ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ මේ පළවෙනි ප්‍රශ්නේම එක තැනක් මම කියවපු එක හරියට කියවුණාද කියලා මට සැක හිතුණා. ඒ නිසා මම නැවත කියවනවා. මගේ ගැටලුව මුළු කයම නැතිව මේ ප්‍රකට වී ඇති අරමුණ හා කරන ක්‍රමය ප්‍රමාණවත් යන්න. ඒ වාක්‍ය වැරදි. කයම නැතුණා නම් අරමුණක් තියෙන්න බෑ. හැබැයි එළියුමේ කලින් සඳහන් කර තිනවා දකුණේ නහයේ උඩුතලයේ දකුණු පැත්තේ පුංචි සේයාවක් තියෙනවා කියලා. ඉතින් මේ කයට වෙන දේම අරමුණටත් වෙනවා. ඒක ඔක්කොම නිකන් ෆොටෝ එකේ නෙගටිව් එක වගේ වෙන්න පටන් ගන්නවා. මේ බල බල හිට ෆොටෝ එක ගත්ත නෙගටිව් එක ඒක අනිත් පැත්තනේ පෙන්වන්නේ. ඒ වගේ අරමුණ සියුම් වෙනවා. ඉතින් ඒ සියුම් වීම කොයි හේට වෙනකොටත් යෝගාවචරය භවනා කරලා කමඨාන සුද්ධ වෙච්ච නැති යෝගාවචරයගේ දැඩි මතයක් තියෙනවා සතිය පිහිටන්න අරමුණක් තියෙන්න ඕනේ කියලා. එහෙම තමයි පටන් ගන්නකොට ඇත්ත තමයි. නමුත් අරමුණකින් ගිහිල්ලා අරමුණ නැත්තෙන් ගියාට පස්සේ තමයි ප්‍රතිපදාව පටන් ගන්න. එහෙම නැත්නම් ආත්‍යන්තරව පොළොදිගේ ගිහිල්ලා ඉස්සුවාට පස්සේ තමයි ගමන පටන් ගන්නන්නේ. පොලිසියක යන ගමන් Java කවනවා. Java කවල කවල කවල හැඩේ වෙනස් කෙරුවට පස්සේ තට්ටේ වේගය ආවට පස්සේ මීට ගාලා ඊට පස්සේම ගමන පටන් ගන්නවා. ඒ වගේ අරමුණක තියෙන තාක්කල් භාවනාවක් නැහැ. ඒ අරමුණක් නැතුව Java කැවෙන්නේ නැහනේ. පොළොව දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලානේ යම් වේගයකට ගියාට පස්සේනේ ඒක ඉස්සෙන්නේ. යන්නේ ඉස්සෙන වෙලාවට එනකොට මේ සියලු අරමුණු ඒක සරුවචනන්තේ වචනෙන් කියනවනම් සියලු රූප ආරම්මන රූප සංඥා බවටපත් වෙනවා. තමයි මේක පාවිච්චි කරපු ඔක්කොම නිකන් හිතලුවක් විතරයි. මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. ඒකවල භාවනාව වායුගත වෙනවා. ඉතින් ඒකට අපිට හුරු නෑ මොකද අපි මේ පොළොව බදාගෙන ජීවත් වෙන බූමාටු జాතියක්. අරමුණු වලමයි අපේ මුළු ජීවිතේම ගත කරන්නේ. ඒ නිසා ආස්වාසය ගෙවිලා ප්‍රසවාසය දෙනකොට අරමුණු නැත්තනකට වැටෙනවා. ඒක බයට කාරණාවක් වෙලා දෙනවා. මොකද අපි මේ අරමුණුට බැඳිච්ච ජීවිත ගත කරන්නේ. නැත්නම් කාම රාගයට බැඳී ජීවිත ගත කරන්න. ඒක අයින් කළ භව රාග අර විභව රාග වලට යනකොට ওই වගේ අරමුණු නැතිව ජවයට යන් කැටි පොලයක් අතහැරියට පස්සේ ගල යන්නේ අහස දිගේ. ඒ වගේ ජවයට යන වෙලාවක් එනවා. මේක අපි අපේක්ෂා කරන්නේ නැති නිසා අපිට ඒක නුහුරුණු පුරුදු ගතියක් වෙනවා. නමුත් මේක සිද්ධ වෙන්නේ ක්‍රමිකව. ගොරෝසු දේශියුම් වෙලා සියුම් දේ අතිසූක්ෂම වෙලා දැන් තේරෙනවා සතිය යනවා. නැත්නම් Tamanට දැනීම තියෙනවා. හැබැයි අසවල් කියලා අරමුණක් නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් මම මෙතෙක් කරන ආපේකේ මට ලැබිච්ච ආනිසංසයක් කියලා ඒකට හැකි සංඥාව ඇති කරගෙන යන්න ගත්තොත් අර අරමුණක දුවන ගතියේදී තියෙන ඝර්ෂණය අරමුණ නැත්තනදී නැහැ. අපි දන්නවා අරමුණක් දෙකක් එකට ගන්නකොට මේ රත් වෙනවා කස කැවෙනවා. අරමුණක් ආකාශය යනකොට එම ඝර්ෂණයක් එන්නේ නැහැ. එතකොට මේ සහැල්ලු ගතියක් දැනෙනවා. ආන්නේ ඒකට යනවයි කියලා කියන්නේ මේ ජීවිතේ ඉඳද්දී මේ කය අමතක වෙලා තියෙනවා. මේ ජීවිතේ ඉඳද්දීම හිතින් මැරිලා. මේ කයෙන් සමු ඇරගෙන. ආයෙත් එනවා. ඒක වෙනම කතාවක්. නමුත් දීලා දාන්න පුළුවන්. දීලා දැම්මට වැඩ ගේම නතර වෙන්නේ. දිගට යනවා. ආයෙ ගිහිල්ලා මේ ආයෙ මේ කයට බෑ ගන්නවා. ආයෙ අතාරින. ඔහොමම කරලා කරලා කරලා කරලා තේරුම් ගන්නවා මේ හිත නැත්නම් විශේෂම සතියට එහෙම අරමුණක්ම අවශ්‍ය කරන්නේ දුරංගමං ඒක තරම් අසරීරං ගුහාසයන් කියන වගේ සතියේ තියෙන මේ අර අනාරම්මනව ගත කරන්න පුළුවන් ගතිය තමයි මේ අනිමිත්තට යන්නේ අනිමිත්ත සමාධියක් ඉන්න ඕන නිවන් දකින්න. නිවනට ගේන්න මත්තමයි අනිමිත්ත අපහිත ශුන්්‍යත. සහ නිමිත්තක තියෙන තාකල් ආධුනික භාවනාවක් යන්නේ. එහෙම නැත්නම් මොන්ටිසෝරි පන්තියේ ඉතින් ඒකට යන්න තු බෑනේ. කරලා කරලා කරලා ඒක නැති තැනට යන්න පොඩි ඉඟියක් මේකේ දීලා තියෙන. එතකොට යෝගාවචර සමාත ඒක අරමුණක් නැති අවස්ථාව කියලා කියනවා. නැත්නම් සූක්ෂම අරමුණක් තියෙන අවස්ථාව කියලා කියනවා. බුද්ධ ඥානanse පාවිච්චි කරන්න ඒකට වචනේ රූප සංඥා රූප සංඥාවට ආවට පස්සේ ඒක රූපෙකුත් නෙවෙයි නොවෙන්නෙත් නොවේ. අර තිබුණු රූපේ හේව නැල්ල වගේ. ඒ නිසා මේක අපේක්ෂා කරලා මේක වෙන්නේ ටික ටික නිසා බය වෙන දෙයක් නැහැ. ගිහිල්ලා එහෙම ජවයේ කඩා ගන්න නැතුව ඉදිරියට යන්න සද්ධාව ඇති කරගන්න කියන එක තමයි කියන්නේ. අවසානයි සර්. අපිට තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා අපි යොදාගත්ත කාලය නිසා වෙන කාට හරි සභාවට මේ මම ඉදිරිපත් කරපුවා පිළිබඳව පැහැදිලි කර ගැනීමක් හෝ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා හිටිනවා. කොහොම හරි ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න හොඳයි. ඒ නිසා මේ මූලික දේවල් කියලා දෙන්න ඕනකමක් නැත්තේ නෑ. අපි මේම කරගෙන කරගෙන යන දවස් දෙක තුන යනකොට මම හිතනවා මේක ගුණයක් වෙනවා ඉස්සරහට සමූහයක් වශයෙන් යනකොට තව ගැම්මක් එනවා. ඒක නිසා මේ කමඨාන් වාර්තාවක් ලිවීම පිළිබඳ හොඳ අවබෝධයකින් තමයි ඔක්කොමගේ ලියලා තියෙන්නේ. ඒක පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා පින් පමුණවනවා. දැන් විශේෂ ප්‍රශ්න නැත්නම් අපි විනාඩි 10ක් අරගමු සක්මන් භාවනාවට. ඒ සක්මන් කිරීම සඳහා උඩම තට්ටුවේ ප්‍රශ්න තියෙනවද කතා කරන්න? ඔව්. මයික් එක තියෙන අවසරයි. තට්ටු කරලා බලන්න පොඩ්ඩක්. කර්මයි එක තන දුන්න හරි. අවසරයි අපේ නායක හාමුදුරන් වහන්සේ අපි සක්මන් භාවනාවේදී අරමුණක් හැටියට පාදයේ ඔසෝමේ ගෙන යමි තවමි කියලා සිහියට ඒක නගා ගන්නකොට දැන් අපේ ක්‍රියාව ඊට වඩා වේගවත් වෙනවනේ සිතුවිල්ලට වඩා ඉතින් එතන ඔක්කොම මෙහෙම වෙන්නේ සමහරෙකුට ඉන්ටෙන්ඩ් වේගය අඩු වෙනවා සමහරෙකුට වැඩි වෙනවා ඉතින් ඒක නිසා මේ වේගය වැඩි වුණාට ඒකට වෙන්න දෙන්න අඩු වෙනවනම් වෙන්න දෙන්න කරන්න එපා වේග වැඩි කරන්නත් එපා අඩු කරන්නත් එපා. හිත යෙදුවට පස්සේ වෙනස්කමක් ඇති වෙනවා. විකෘති ඇති වෙනවා. වැඩි වෙනවම නැහැ. සමහරවිට දැන් ඔය උඩ මන් දැක්ලා තියෙනවා සක්මන් කරනවා විලංගු ගැහුවා වගේ. අඩියක් කුසල අඩියක් යන පය භාගයක් විතර ඒ තරම්ම අරක බල බල බල බල කරනවා. සමහරුන්ට හිතයට වැඩි වේගෙ වැඩි වෙනවා. වැඩි වුණා නම් දැනගන්න එක වෙච්ච දෙයක් කරපු දෙයක් නෙවෙයි. ඒත් කමක් නැහැ. වේගෙ වැඩි වුණාට වම දකුණ අහු වෙනවද කියලා බලන්න. වම දකුණ අහු නැති වුණත් මම ඉඳගෙන නෙවෙයිද කියන එක අහු වෙනවනම් එච්චරයි. මම ඉඳගෙන නෙවෙයි දැන් ඇවිදිනවා. එච්චරයි මුළු මුළු භාවනාවම ඔච්චරයි. ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා. ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. ඕක දන්නවනම් ඕකට කියන බුදු වෙනවා කියලා. ඒක ඇතුලේ තමයි අනික ඔක්කොම දේ වේගය වැඩි වෙනවා අඩු වෙනවා වමට මාරුනවා දකුණට මාරුනවා මේ පැත්තෙන් කකුල යනවා මේ පැත්තෙන් කකුල යනවා ඔක්කොම තියෙන අර ඇතුලේ අර මුල් රාමුව දැක්කනම් රහත් උනා වගේ කියලා හිතාන යන එකයි තියෙන්නේ එවනම් දැන් පාදයේ ඔසවනකොට ගෙනියනකොට තබනකොට දැන් ඒක ප්‍රමාදයක් නෑ වචනෙත් එක්ක යනවනේ එහෙම අවශ්‍ය වෙන්නේ වචනයක් ඕන වෙනවා මුලදි මුලදි පස්සේ තේරෙනවා එහෙම වචන කියන්නේ නැතුව යන්න පුළුවන් නිසා වචනේ කියන එක බාලන්ස් පන් තියෙනවා ඊගාව පන්ති තමයි වචනේ නැතුව යන එක. ඊට පස්සේ අවස්ථාවක් එනවා මෙහෙවීමකුත් නැතුව ඉබේම යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ම දන්නේ අර තරංග මෙහෙවීමකුත් නැහැ. ඒ අනායාසය කියලා කියනවා. ඊට පස්සේ තමයි ඔන්න සක්මණේ විවේක වෙන්න පටන් ගන්න. අර මුල් ටික වාහනේ පළවෙනි ගියර් එක, සෙකන්ඩ් ගියර් එක, තර්ඩ් ගියර් එක වගේ টොප් එකට තාම වැටලා නැහැ. টොප් එකේ තමයි අඩුම පෙට්‍රල් ප්‍රමාණයක් වියදම් වෙන්නේ. නතර කෙරුවොත් ආයේ ෆස්ට් එකෙන් පටන් ගන්න ඕනේ. ඕක යනකොට දවස් දෙක තුනක් යනකොට ඕවිට වැඩි එනවා. මේ පොඩ්ඩ ඉස්සරහට එන්නකෝ. මයික් එකේ වයර් එක දිග නැහැ. වැඩ කරනවද ඕක නැද්ද? මේක බැටරිය බහලා ඇති මම හිතන්නේ. මේ අපි අද දාන දීපු කට්ටිය හොඳ නැහැනේ. එහෙම නොසලකා ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මොනවාරි අවසරයි අපේ හාමුදුරනේ ලොකු හාමුදුරනේ මම මුලදී භාවනා සාමාන්‍ය පැයක් විතර භාවනා කරනවා බුදුගුණ භාවනාව ගමන් යන එනකොට එහෙම බුදුගුණ සිහි කරමින් යනවා මෛත්‍රී භාවනාවත් ඒ විදිහට කරගෙන යනවා ආනාපාන සතිය සාමාන්‍යයෙන් පැයක් විතර වඩනවා මුලදී මුලදී භාවනා කරද්දී මේ ආයාසයෙන් හුස්ම ගන්න ස්වරූපයේ තිබුණා. ඊට පස්සේ ටිකක් ඒක සිවුම් භාවයක් දැනුණා. ඊළඟට අර ආලෝක මේ නිල් පාට පැහැදිලි ආලෝකයක් වගේ ඊළඟට මේ නිකම් මිනිස්රුවක් වගේම තිබුණා. ඔබ වහන්සේගේ උපදේශ පරිදි ඒක මම අත්හැරලා ඒ සංඥාවාවට ඒක අත්හැරලා යනකොට නාස් පුඩුව මත හුස්ම රැල්ල වැදෙනවා පිට වෙනවා දැනෙනවා පිට වෙන තැනත් වැදෙන තැනත් මෙනෙහි කරා. ඒක කොච්චර වෙලා වදිනවද කේටිද දිගද කියන ස්වરૂපයත් අවබෝධ වුණා. ඊට පස්සේ දැන් ආස්වාසය ආස්වාස වාතය සියුම් භාවයෙන් එක ගුලියක් වගේ නිකන් ඇතුළට යනවා දැනෙනවා පපුව හරහා උදරයට උදරය පිම්බෙනවා හැකිලෙනවා දැනෙනවා ඊට පස්සේ එතනින් ආපහු පිට වෙනවා වගේ දැනෙනවා අපි අඳුන්නේ එතකොට මේ අවස්ථාවට වගේ එනකොට කය නොදැනී යන ස්වරූපයක් තියෙනවා කය කය සම්පූර්ණයෙන්ම සැහැල්ලුයි මෙතන මේ ආශාස ප්‍රාශාස ක්‍රියාවක් බව හැඟෙනවා. ජීවිතේ තියෙන එතන කියලා හිතෙනවා. ඒකම මෙතනින් එහාට භාවනා වඩා ගන්නත් අවශ්‍යයි. ඊළඟට අපි හම්බුනේ සක්මනේදී මම සාමාන්‍ය ඉදිරියදා එනකොට ඔස් පාය ඔස් වම දකුණ කියලා මෙනෙහි කරා ඉස්සෙල්ලා. ඊට පස්සේ දකුණු පාය ඔසවනවා, ගෙනියනවා සකසනවා, තබනවා, තද කරනවා, තබනවා. ඒ පියවර 6ම පහක් විතර මෙනෙහි කරමින් ගමන් කරනවා. එතකොට දකුණ තමයි ගොඩක් ප්‍රකට වෙන බව හැඟින්නේ. ඔබ වහන්සේගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදේශ ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයටම කුසල් පනිස්සේ ওই පළවෙනි ටිකේ විස්තර කියලා තියෙන විදිහට අපි විස්තර වශයෙන් බලලා ආනාපානෙට අන්තිමට කයයි ආනාපානෙ ඔක්කොම නිකන් හැඳි ගෑවිලා යනවා වගේ ෆෘට් සලාඩ් දැම්මා වගේ පලාලියලා දැම්මා වගේ ඔක්කොම කලවම් වෙලා පේන පටන් ගන්නවා. ඔක්කොම තේිනවා. එතකොට අපි කියනවා සමස්තේ වශයෙන් බලන්න කියලා. පොදිය වශයෙන් බලන්න කියලා. මේ තීදි වෙන ඔක්කොම බලන්න ඉන්න කියන. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අරිබුවෙන් අරිබුවෙන් කෑල්ල කෑල්ල බෙනි බෙනි තමයි තෙන්න යන්නේ. එතකොට පේනවා ඒකට ආයාස කරන්න ඕන ඒක දිහා බලහින්නකොට නිකන් බත්තලියක් ගොජ දාන්නා වගේ හැම තැනම ওই බුබුලු දම දම දම දම තියෙනවා. කය තියෙන බවට ලකුණක් තියෙනවා. ආනපන තියෙන බවට ලකුණක් තියෙනවා. ඒක දිහා බලන්න කියන බොහොම දුරස්තව. එච්චර හිත මෙහෙවන්න එපා. නම් කරන්න යන්නත් එපා. සමස්තය දිහා බලහින්නකොට ඒක දිගටම ඒක විසින්ම නැත්නම් හේතුඵලයටම ඔහේ යන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙට පටන් ගන්නවා මේකට නංවනම් දුන්නොත් කතන්දර ගෙතෙනවා. පල්ලහැලි ගෙතෙනවා. කතන් නංවනම් කරන්න එපා. කොහොම බලන්නේ එකයි එතකොට තේරෙන පටන් ගන්නවා මේ සිද්ධියෙන් පොඩක් අපි දුරස් වෙලා සිද්ධිය සොයන් සිද්ධිය වෙනවා. මමත් අත නෑර බලනිනවා. කම්මැලි වෙන්නේ ප්‍රමාදයට වැටෙන්නේ බලාගෙන ඉනකොට පේනවා මේ වෙනකොට අපි මුළු ශරීරෙම ජීවත් වෙනවා ඇහෙන් රූප බලනවා විතරක් නෙවෙයි. කණෙන් සද්ද අහනවා මුළු ජීවිතේම නිකන් පිඩු වෙලා වගේ පේන්න පටන් ගන්නවා. එහෙම විනාඩි 15ක් 20ක් 30ක් විතර නැගිට්ටොත් සම්පූර්ණ නිකන් ඇඟේ පුදු සුවසේවාවක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පුංචි පුංචි කරුණු පෙනිලා ඔක්කොම සමස්තය වශයෙන් පේන වෙලාව කියන එක නම් වෙලා තියෙන පරියන්කේදී ඒක දිහා කොච්චර වෙලා බලාගෙන ඉන්න පුළුවන්ද බලන්න වැඩි වේලාවක්. දැන් කියනකොට කිව්වේ පැයයි කියලා. ඒතකොට අනිත් පැය 23 ඌව වෙන්නේ නැහැ නේ. ඒ ගෙවල් දොරවල් ඉන්නකොට අමාරුයි මම දන්නවා. නමුත් පුළුවන් නම් අන්න එකට පොඩ්ඩක් වෙලා දෙන්න. එහෙම ඔක්කොම තැඹුණාට පස්සේ බැටරිය හැතපෙනවයි කියලා එකක් තියෙනවද දන්නවද? මොකද? ඔව් බැටරිය ඉතුරුනට පස්සේ හැතපෙන්න දෙන්න ඕන. හැතපෙන්න දෙනකොට ගින්දර දාන්නේ නැහැ. හැබැයි ලිපෙන් බාන්නෙත් නැහැ. එහෙම හැතපෙනවා. ඉතින් ඔයගේ මේක හොඳට ගොජ දාලා ගිහිල්ලා හැතපෙන්න පටන් ගත්තා. ඒක නිසිනින්ද යන්න දෙන්න ඕන. ඒතර සක්මනේ කතාවේ ඒකට මම හිතන්නේ ගැළපෙයි කියලා සක්මනේදී තාම ඒ වගේ අර නිසිනින්ද යන කතාවක් ඇවිල්ලා නැහැ. ඒකෙත් ওই වගේ වෙලාවක් එනවා මම නෙවෙයි සක්මන් කරන්නේ ඔහේ කය කය සක්මන් කරන්න පටන් ගන්නවා. ඒකේ යන්න මම දැකලා තියෙන විනාඩි 35 පණින්න ඕනේ. පුරු පුරුදු තැනක පුරුදු කරලා තියෙන සක්මනක විනාඩි 35ක් විතර ගියාට පස්සේ ඇඟ ඇවිදිනවා. මට පේනවා මගේ ඇඟ ඇවිදිනවයි කියලා මට ඕන නැහැ ඒක දිහා බලන්න පුළුවන් මම හැදිරවීමක් නැහැ ඒකට අපි කියන්නේ අනායාසෙන් කියලා. එහෙම නැත්නම් අපේ Nissan වනේ තවත් නමක් දාලා දෙනවා gediya පිටින් ඇවිදිනවා. එච්චරයි මම දන්නේ. ඉඳගෙන නැති බව දන්නවා. එතකොට එහෙම යන්න ගියාම කය විස්්‍රාම වෙන්න පටන් ගන්නවා. ලොකු සංහසේ දාපු වචන තමයි ඒකට විස්්‍රාම වෙනවා කියන්නේ. විස්්‍රාම කියන්නේ 55න් විස්්‍රාම ගන්නවා කියන එක නෙවෙයි. භාවනාව විස්්‍රාම වෙනවා. ඒ හැතපෙන්න පටන් ගන්නවා. ඉතින් සබ් දාන දීලා විතරක් නම් මදි. ওই ටිකත් කරන්න වෙනවා. කරන වහන්න පිටාම සන්තෝසයි. දාන සරත් දීලා අතපේකන ගෙදර යනව නෙවෙයි. ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඒ ටිකත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇවිල්ලා වාඩි වෙලා භාවනාත් කරන්න ඕනේ. ඒකේ දිගට යෑමේ තියෙන ඒ පැවැත්මේ තමයි. ඒක දිගට කරගෙන යෑමෙන් තමයි ඕකේ ආනිසංස වාරේ ලැබෙන්නේ. හොඳයි. හොඳයි අපි එමනම් අපේ පළවෙනි ප්‍රශ්න විචාරත්මක සතිವಾರේ නිමාව සටහන් කරනවා අපි පැයක පරිය සක්මනකට යනවා මම කියන්නේ ගියේ උඩ උඩම තට්ටුවේ තියෙනවා එතනින් ගියාම විහාර මළුවේ තියෙනවා මෙතන පල්ලෙහා තියෙනවා උඩම පිරිපක්ෂෙන් නම් සංඝයා උඩ පාවිච්චි කරන මළුත් නිදහස් I think කැමැති එකක් පාවිච්චි කරන්න මේකේ දාලා තියෙන විදිහට මේක ඇතුලේ සක්මනට වැඩි ඉඩ තියලා නෙමෙයි හදලා තියෙන්නේ මේ ලනුපැදුරු තියෙන වල නම් සක්මන් කරලා කමන්නේ නැත්නම් ආසන හෙල්ලෙන නිසා නැත්නම් මේක ඇතුලේ සමහර අය වෙනතර සක්මන් කරනවා හැබැයි වාඩි වෙලා ඉන්න වෙලාව සක්මන් කරන්නේ මේ විදිහට අපි සක්මන් කළා තුනට රැස් වෙන අපේ ඊගා පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච සීල දනාගම තෙරුවන් සරණයි